ආහාර නිරෝධ ගාමිනී පටිපදං පදානාති සෝ සබ්බතෝ රාගානුසයං පාය පටිගානුසයං පටිවිනෝදෙත්වාස්මීති දිට්ඨිමානානුසයං සමෝහනිත්වා විජ්ජං පාය විජ්ජං උපාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්තරෝති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි අපේ ජීවිතය පිළිබඳ දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඒ අනුව අපේ සිතුවිලි ප්‍රායෝගික වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ. අද අපිට තියෙන්නේ කාංකා විතරණ විසුද්ධිය කියන කොටසෙහි පටිච්චසම්පාදයේහි පටිච්චසම්පාදයේ තේරුම් ගැනීම සඳහා සම්මාදිට්ඨි සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට විග්‍රහ කරන ධර්මදේශනා කොටසක් තමයි ශ්‍රවණය කරන්න යෙදෙන්නේ. එයිනුත් යමෙක් ආහාරය දනීද, ආහාරයට හේතුව දනීද, එහි නැති කිරීම දනීද, නැති කරන මාර්ගය දනීද, එපමණකින් ඒ තනත්තා රාගානුසයම් පහය, පටිඝානුසයම් පටිවිනෝදෙත්වා ආදි වශයෙන් සියලු දුක් කෙලවර කරන බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පැහැදිලි වෙනවා. ඒකින්ද මේක මොකක්ද මේ කෙරෙන්නේ කියලා අපි නැවත නැවත නැවත නැවත විමසා බලන්න ඕනේ මොකක්ද මේ කියලා. අද අපිට ආහාරය විදිහට සඳහන් කරන්න අපි ඊයේ දවසේ සාකච්ඡා කරා. පස්ස ආහාරය වේදනාවට හේතු වෙන හැටි, ඒක දැනි දැනි ජීවත් වෙන එක, එහි තියෙන අනිත්‍ය ස්වභාවයන්, ඒවා තමන්ගේ වශයට ගන්න බැරි ස්වභාවයන්, ඒක එක්තරා අපේ අපිට මගේ කියලා තණ්හාවෙන් අල්ලගන්න බැරි తত্ত্বය ගැන සාකච්ඡා කරා යම් ප්‍රමාණයකට. එතකොට ඒක දැනගත්ත කෙනෙකුට ඒක හරියට තේරුම් ගැනීමයි මේ ලෝකය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. ඉතින් අද දවසෙත් අපි සාකච්ඡා කරන්නේ මේ වගේම කාරණාවක්. මනෝ සංචේතන ආහාරය පිළිබඳවයි. මනෝ සංචේතනාව ආහාරයක් වෙන්නේ විඥාණයටයි කියන එක. ඉතින් මේ මේ පුංචි දේ දැනගැනීමෙන්ම අපිව අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක වචන දෙකයි. පින්නත් මේ වචන දෙක අවබෝධ කරගන්න ධර්මය ඕනේ. මොකද මේ ලෝකයේ තියෙන එක් දෙයක බුදුරජාන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තියෙනවා. මේක මොකක්ද කියලා තෝරගන්න පැහැදිලිවම, ඊටා පැහැදිලිවම අපි අපේ පැත්තෙන් අපේ මනස මේ දැනගැනීම කියන එක මොකක්ද කියලා තෝරගන්න යම් යම් උදාහරණ අරගෙන බලන්න ඕන මනස යමක් දන්නවා කියන්නේ මොකද්ද කියලා. අවබෝධාත්මකව දන්නවා කියන්නේ මොකද්ද කියලා. මනෝ සංචේතනාව කියලා කියන්නේ අපේ හිතේ ඇතිවෙන මේ චේතනාවල්. විතක ආදරණීය චේතනාවල් ඇති වෙනවා. විතක ගිජුකම් ඇති වෙනවා. විතක කෑදරකම් ඇති වෙනවා. විතක ලෝභය ඇති වෙනවා. මේ වගේ මේ චේතනාව පොතේ තියෙන විදිහට ගලපලා ඒ ඒ දේවල් මේවයි මේවයි මේවයි කියලා ඔය චෛතසික ධර්මයන් 52ම දැනගත්තත් යමෙක් තමන්ගේ సంతානගතව උපදින මේ චේතනාව ඒ ඒ අකුසලය විදිහට අඳුරගන්නේ නැත්නම් මේක දැනගත්තා කියලා ඇති වැඩක් වෙන්නේ එහෙම නේද? මේකට මම කියන්නේ මෙන්න මෙහෙමයි. හැමදාම මේ මේ දින කීපෙම අපිට මේ උදාහරණ වැඩියෙන් සාකච්ඡා කරන්න වෙනවා. ඒ මොකද අපි හේතුඵල ධම ගැන කතා කරන හින්දා යම් කෙනෙක් අපේ මේ පුංචි දරුවෙක් අරගෙන කවදාකවත් අපි ආයට උපන් දවසේ ඉඳන් ගින්දර පෙන්නන්නේ නැහැ කියලා හිතන්න. එයාට ගින්දරෙන් අපි ආව සම්පූර්ණයෙන්ම වහලා තියෙනවා. ඒ කියන්නේ එයාට පේන්න තියන්නේ නැහැ. ඒකල අපි ආව අරගෙන ගිහිල්ලා ගින්දර පිළිබඳව කිනි ගැනීම පිළිබඳ විද්‍යාත්මක ස්වභාවයන් ඒකට හේතු වෙන කාරණා මොනවද? ඒ ගින්නෙහි තියෙන ගිනි දැල්ලක තියෙන අංශු මොනවද? ඒක දිලිහෙන්නේ මොකද? ඒක වැඩි කරන්න මොනවද කරන්න ඕනේ? අඩු කරන්න මොනවද කරන්න ඕනේ කියලා අපි හිතමු ගියා ගින්දර පිළිබඳ මහාචාර්යෙක් කරනවා. ගින්දර පිළිබඳ මහාචාර්යවරයෙක් කරනවා. එහෙම මහාචාර්යවරයෙක් කරලා ඉන්නවා. ඉන්නකොට එයා හදිස්සියෙම ගින්දරක් දකිනවා. ලැබු ගින්නක් එනවා දකින්න ගෙවල් පැත්තට. එයා ගින්දර ගැන දන්නවද? අපිට කියන්න පුළුවන් එයා ගින්දර ගැන දන්නවා කියලා. නෑ. ඇයි? එයා කවදාකවත් ඒක දැකලා නැහැ. කවදාකවත් දැකලා නැහැ. ඒක භාවිතා කරලත් නැහැ. ඒ ගැන අත්දැකීම් ලැබලත් නැහැ. හරි මෙයා ඉගෙනගෙන තියෙන පොතේ පදේ තියෙන ඔක්කොම ටික ඉගෙනගෙන තියෙන හැබැයි. පොත් වලින් තමයි අපි මේක ගන්නේ. එයා ගින්දර එනකොට ඒ ගින්දර දිහා මෙහෙම කළා දකිනකොට භයානක දෙයක් කියලා සමහරට අදහසක් එන්න පුළුවන්. නේද? නමුත් එහෙමවත් එයි කියලා හිතන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. දැන් ඔය ගින්දර පිළිබඳව කිසිමම කිසි දෙයක් දන්නේ නැති. ඒකේ ඒක හටගන්නේ කොහොමද? ඒකේ ඒක හටගන්න හේතු වෙන්නේ මොනවද කියලා ඒ ඒ පිළිබඳ මේ මොනවද සංයුතිමය වශයෙන් දන්නේ නැති අපි ගින්දර පාවිච්චි කරනවද නැද්ද? ගින්දර පාවිච්චි කරනවා ගින්දරත් එක්ක ඒ ගින්දර කියන ධාරාවක් එතන තියෙන්නේ ගැලීමක් තියෙන්නේ. ඒ ගැලීම එක්ක අපි කරට කර හැපි හැපි එයත් එක්ක වැඩ කරලා තියෙනවා. එයාව අඩු කරලා තියෙනවා අපි. එයාව වැඩි කරලා තියෙනවා. පූජා වෙනත් තියෙන වෙලාවකට නේද? හොඳට ප්‍රයෝජන ගන්න. ඒ කියන්නේ එහි හට ගැනීම, එහි නැතිවීම, එහි හට ගැනීමට හේතු වෙන කරුණු, නැති වෙන්න හේතු වෙන කරුණු සියලු දේ අපි අත්දැකීමෙන් දන්නවා. ඉද වික්කවේ බික්ඛු ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජේ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ධම්මානුපස්සීව වාසය කරන කෙනා ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තවත් එහාට ගියා මේ ගමට අහන්නවලදී සමුදය ධම්මානුපස්සීවා ධම්මස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා ධම්මස්මින් විහෙරති. මෙයා වාසය කරනවා මෙහි ඇතිවීම නැතිවීම පිළිබඳ හේතු වෙන කාරණා දැනගනිමින්. ඒ මනෝ සංචේතනාව කියන්නේ ධම්ම කොටසට අයත් දෙයක්. දැන් ගින්දර ගැන දන්න අපි ගින්දර භාවිතා කරලා තියෙන අපි මෙහෙම කරලා හැරිලා බලනකොට අර ලැබ් ගින්දරක් ওই පැත්තෙන් එනවනම් මට එක ෂණයේ මගේ පහළ වෙන විඥානයේ අදහසක් ඇති වෙනවා මේ විඥානයේ හට ගැනීමට අදහසක් ඇති වෙනවා ඒ විඥානයේ තුලින්ම මට දැනෙනවා මේක මහා භයානක දෙයක් කියලා. ලැබුගින්න එනකොටම මට දැනෙනවා මට තේරෙනවා ඒක හඳුනා ගන්නකොටම තේරෙනවා මේක අන්න අර රොඩු හින්දා අන්න අර කොළ හින්දා අන්න අර හුලං හින්දා ඇවිලෙන දෙයක් කියලා. ඒක හට ගන්නකොටම ඒක දැනෙනකොටම මට මෙහෙම කරලා බලනකොටම තේරෙනවා මගේ හිතෙන් මේක නිවන්න පුළුවන් කියලා. නේද? ওই වචන එකක්වත් තියෙනවද? නෑ වචන එකක්වත් නෑ. නේද? ඒ විතරක් නෙවෙයි වැලි ගහමු, ගෝනි දාමු, වතුර ගහමු කියලා නිවන ක්‍රමේ. අපි කෑ ගහනවනේ දෙමු ගින්නක් දැක්කොත්. වැලි දාන්න වතුර දාන්න කියලා කෑ ගහනවා. මං අහන මේ අතංගේ ඒ ගින්න එනවා දකින්නකොට කිසිම කිසි කෙනෙක් තේන තෙක් මානක නැහැ කියලා මං දන්නවා කියලා. කෑ ගහයිද මං? නැහැ. එතකොට ඒ වදන එක්කින්වත් අර නමුත් මං ක්‍රියාත්මක වෙනවද දන්නවද නැද්ද? ඒ මොකද මම ගින්දර ගැන දන්නවා. මම ගින්දර ගැන දන්නවා. හරිද? හේතු දන්නවා. ඒ වගේ එහෙමනම් යමෙක් ආහාරය ගැන දනීද? ආහාර සමුදය කියන්නේ ඒකට හේතු වෙන ඒවා ඇති වෙන්න හේතු වෙන දේවල් දනීද? ආහාර නිරෝධය ආහාර නිරෝධ ගාමිනී පටිපදාව කියන්නේ ඒක නැති කරන ක්‍රමයේ දනීද ආන් එපමණකින් ඒ තනත්තා රාග දේශ මොහ නැති කරනවා මානානුසය දුරු කරනවා කියලා බුදුරජාන් වහන්සේගේ දේශනාව. එහෙනම් දැන් අපි හොයාගන්න ඕනේ මේ ධම්ම දැන් මෙතනදී අපිට අවශ්‍යලා තියෙන ආහාරයක් විදිහට නැවත නැවත ප්‍රතිසන්දි විඥානයන් හටගන්න හේතු වෙන්නේ මනෝ සංචේතනාවයි. එහෙනම් ඉස්සෙල්ලාම මේ මනෝ සංචේතනාව කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. මනෝ සංචේතනාව කියන වැඩපිළිවෙලක් අපේ ළඟ එක දිගට යනවා. ඒක හරියට ගින්දර වගේ ධාරාවක්. නවතින්නේ නැති ගිනි දැල්ල වගේ. ඒ දිගින් දිගට යන දැල්ල අඩු වැඩි කරන විදිහ දැනගන්න නම් හරියට ඒ දැල්ල අත්දකින්න ඕනද නැද්ද? ඒකේ ක්‍රියාකාරීත්වය අත්දකින්න ඕනද නැද්ද? අපි ගින්දර පාවිච්චි කරා වගේ. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට සංචේතනාවක් නැති වෙලාවක් නැහැ. ඇයි එහෙම කියන්නේ? පස්ස වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතාව, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය කියන දේවල් හැම හිතක් එක්කම පහළ වෙන දේවල්. එන හැම හිතක් එක්කම මෙතන චේතනාවක් ඒකත් එක්කම ඇති වෙලා ඒකත් එක්කම නැති වෙලා ඒ ගත්ත අරමුණුම අරගෙන නැති වෙලා යනවා. එහෙනම් මේ හටගන්න චේතනාව කියන්නේ එක්තරා ධාරාවක්. වේදනාව කියන්නේ වෙනත් ගැලීමක්. එක්තරා පෝලිමක්. චේතනාව කියන්නේත් එක්තරා එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ නැවත නැවත සකස් වෙන පෝලිමක්. ආන්ගේ පෝලිමේ ඇත්ත తත්වය දැනගන්න නම් ඒකේ අඩු වැඩි වීම දැනගන්න නම් ඒකේ නරක දේවල් අඩු කරන්න නම් හොඳ දේවල් වැඩි කරන්න නම් මං කුමක් කළ යුතුද? මේ මේ මගේ ළඟ මෙතන මේ මං කියලා ගත්ත මේ ක්‍රියාවලියේ මේ ක්‍රියාවලියේ ඔන්න ඔය චේතනා වැඩපිළිවෙල දිහා මම ඒක ගවේෂණය කරන්න ඕනේ. ඒක නිරීක්ෂණය කරන්න ඕනේ. ඒ චේතනා වැඩපිළිවෙල නිරීක්ෂණය කළොත් තමයි අපිට ඒකේ අත తත්වය දැනගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් පොතෙන් පතෙන් දැනගත්තා කියලා වැඩක් නැහැ. හැබැයි අර ගින්දර කියන ධාරාව දැනගන්න ඒක ඒක ගවේෂණය කරන්න ගින්දර දකින්න කෙනෙකුට එයා අර පොතෙන් පතෙන් දැනගන්න ඕන ටික දැනගෙන තිබ්බොත් ලේසිද නැද්ද? අයින එක අහක යන්නේ නැහැ. එහෙනම් ධර්ම කරුණු වලින් ඒක අභිධර්මයේ වේවා වෙනත් ධර්මයක් වේවා සූත්‍ර පිටකයේ තියෙන දේවල් වේවා මොනවායින් හරි අපි ධර්ම කරුණු එක රාශී කරගෙන ඉඳීම බොහොම පහසුවක් වෙනවද නැද්ද තමන්ගේ තුලින් තමන් අත්දකින්න වෙලාවට. හැබැයි ඒක නොවුණා කියලා ලොකු ප්‍රශ්නයක් තමයි. නමුත් ඒක නොවුණා කියලා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නැතුව බෑම කියලා. නැතුව බෑම කියලා එකක් නෑ. හැබැයි තිබුණා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙනම් බහුශෘතභාවය කියන එක තියෙන්න ඕන දෙයක්. මොකවත්ම දන්නේ නැත්නම් කොහොමත්ම තේරුම් ගන්න බැරුව යනවා නේද? එහෙනම් ඒකෙන්ද ඒකත් අපි තියාගෙන නමුත් අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ මේ මෙතර දවසක් අපි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය ආදී වශයෙන් කතා කරගෙන ආව මේ ධර්ම දේශනා මාලාවේදී මම මේක සරින් සරේ ආයෙ මතක් කරන්නේ මෙතෙන්ට අපි අවධානය යොමු නොවන හිඳයි මේ හිතේ උපදින චේතනා පේලිය කිව්වොත් දැන් අපිට තේරෙනවනේ හොඳට එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ ඇති වෙමින් නැති වෙමින් නැවත හට ගනිමින් නැවත හට ගනිමින් එන චේතනාවල් වගේක් තියෙනවා අන්න ඒ හට ගැනීම දිහා අවධානය යොමු කරන්න කියලා මම දැන් මේ අත්තන්ට කියනවා. එහෙනම් මේ දැන් කරමු කියලා. හා. දැන් මම හදන්නේ මොකද්ද? මගේ හිතේ කාමච්ඡන්දයක් හට ගන්නකොට කාමච්ඡන්ද සහිත හිතක් හට ගන්නකොට ඒ කාමච්ඡන්දය අත්දකිනවා මේ කාමච්ඡන්දයක්. මෙන්න ව්‍යාපාදයක්, මෙන්න තීන මිද්දයක්, මෙන්න මතුරුකමක්, මෙන්න කෑදරකමක්, මෙන්න ගිජුකමක් කියලා ඒවා අත්දකිනවා. හරිද? මේ වෙලාවේ ගිජුකමක් හටගත්තොත් ඊළඟ වෙලාවෙත් ඊට අඩු වැඩි වෙච්ච ගිජුකමමයි තියෙන්නේ නේද? මේ වෙලාව අපි දන්නවනේ මේක හොඳට මේ වෙලාවේ දුකක් හට ගන්න. දුකක් කියන්නේ චේතනාවක්ද නැද්ද? හරි පීඩනයක් හට ගන්නවා. මේ අත දකලා තියෙනවා. මේ පීඩනේ මොකද වෙන්නේ? ක්‍රමානුකූලව එක්ක අඩු වෙලා යනවා. නේද? අපි කියනවා දැන් මගේ දුක අඩු වෙලා නේද? අපි කියන්නේ දැන් මගේ දුක අඩු වෙලා තියෙන්නේ. මම මගේ හිත හදාගත්ත ඔහම ඒවත් කියන වෙලාවකට නේද? ඒ මොකද ඒක ක්‍රමානුකූලව ඒ කියන්නේ ළඟ ළඟ ළඟ ළඟ නේද? තුප්පේලියක් හටගෙන. මෙන්න මේක දිහා බලාගෙන හිටියොත් ගින්දරක් හටගෙන අපි කොහොමද අත්දැකීමෙන් ගින්දර තේරුම් ගත්තේ? කොළරොඩු දානකොට මෙන්න මේක වැඩි වෙනවා නේද? කොළරොඩු අඩු වෙනකොට මෙන්න මේක අඩු වෙනවා. එහෙනම් ඒවට හේතු තේරෙනවා. ඒ ධාරාව දිහා, ඒ ෆ්ලෝ එක දිහා බලාගෙන හිටියහම මොකද වෙන්නේ? අපිට ඒකේ තියෙන අඩු වැඩි වීම වලට හේතු වෙන්නේ මොනවද කියලා අධ්‍යයනය කරන්න පුළුවන් බෑද? ආන් එහෙම ඒක අධ්‍යයනය කරන්නේ. සමහර නරක දේවල් අයින් කරගන්න මොනවද මම මේකට යොදන්න ඕනේ කියලා එයාත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරොත් තමයි මට අල්ලගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් කාමච්ඡන්දය නැති කරන්න කුමක් කළ යුතුද? ව්‍යාපාදේ නැති කරන්න කුමක් කළ යුතුද? තීන මිද්ද නැති කරන්න, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ආදී නැති කරන්න, මෛත්‍රිය වර්ධ මෛත්‍රිය කියන දේවල් වර්ධනය කරන්න මේ හැම දෙයක්ම එහෙමනම් මේ මේ මේ ධාරාවේ මේ ගැලීමේ තියෙන අඩු වැඩි වීම ප්‍රබලත්ව දුබලත්ව මොනවද කියලා තේරුම් ගනිමින් අන්න ඒක අත්දකින්න ඕනේ. ඒක අත්දකගෙන වාසය කරන්න පාවිච්චි කරන්න වෙන්නේ කුමන උපකරණයක්ද? අපි ළඟම තියෙන සිතයි. ඉතින් මම දැන් මේ අත්තන්ට කියන එහෙනම් දැන් දැන් හිත තියෙන දැන් හිත තියෙනවද නැද්ද? ආ පාවිච්චි කරන්න ඕන හිත දැන් තියෙනවා. දැන් ඔය ධම්මපේලිය තියෙනවද නැද්ද? සංචේතනාපේලිය දැන් හටගන්න තියෙනවා. ඉතින් ඔය දෙක එකට කරලා පොඩ්ඩක් ගවේෂණය කරන්න ඕන. මේ දෙක මේක නිරීක්ෂණය කරන්න ඕන. කිව්වම හා එහෙනම් ධම්මාන ඒකට තමයි කියන්නේ ධම්මානුපස්සීව වාසය කරනවා කියලා. හරිද? දැන් ධම්මානුපස්සීව ඉන්න කියලා මම කියනවා. දැන් ඉතින් මේ මේ සිතුවිලි පිළිබඳව ගවේෂණයක යෙදෙන්න කියලා ඉන්නවා. ඉන්නකොට මොකද වෙන්නේ? නේද? ඒ ඒක විසින්ම ඒකම නැහෙනවා වාගේ. නේද? ඒ කියන්නේ අර තමන්ගේම දේ තමන්ගේ අතින්ම විනාශ වෙනවා වගේ අර ඇති වෙන එක චේතනාවක් මකුසල චේතනාවක් ඇති වුණොත් මොකද වෙන්නේ? අකුසලෙ හින්දා මේ කල්පනාව නැති වෙලා යනවා. මේක ගැන ගවේෂණය කිරීම පැත්තක තියලා දැන් මොකද කරන්නේ? ඕන් ශරීරයක් ගැන කල්පනා කර කර ඉන්නවා. ඔන්න පරණ වෙච්ච දෙයක් ගැන කල්පනා කර කර ඉන්නවා. කාලයක් ගිහිල්ලායි මතක් වෙන්නේ භාවනා කරගෙන ඉන්නකොට මම මේ ධම්මානුපස්සීවනේ අපේ හිතේ. මං ඉඳගත්තේ ධම්මානුපස්සීව ඉන්නනේ කියලා. නේද? හිත විසිරීලා යනවා. එක්ක හිත තීන මිද්දේට වැටෙනවා. ඒ කියන්නේ මේ හිත ඔය කියන වැඩේ කරන්න හයිය හයිය නැහැ. හයිය නැහැ. අන්න ඒක තමයි අපි මෙච්චර දවසක් කතා කරේ මෙන්න මේකයි යති කරගන්න ඕනේ මේකයි යති කරගන්න ඕනේ. එතකොට මේ හිතේ යථාභූත ස්වરૂපය මේ මානසිකාරයේ යථාභූත ස්වરૂපය තේරුම් ගන්න අන්න අර වගේ හිත ඒක ආරම්මණයක යම් අරමුණක හිත නවත්තපුවාම ඒක නැවතිලා ඒ ධම්මානුපස්සීව නැත්තම් ඉතේ උපදින නොයෙකුත් චේතනා පේළියේම යෙදීදී යෙදීදී තියෙන්න හිත එතන නවත්ත ගන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕනේ. ඒ ශක්තිය උපදවා ගන්න ඕනේ. ඒකටයි සීලයෙන් පිරිසිදු වීම. සිල් රකින්නා තුල අධිකතර වූ කර්මපතයන්ට යන ලොකු කෙලෙස් ධර්මයන් වලින් එයා ටික දවසකින් පිරිසිදු වීමක් වෙනවා. ඒ පිරිසිදු වීම කියන්නේ මේ අදෘශ්‍යමාන පිරිසිදු වීමක් නෙවෙයි අපේ පින්නත්නේ. අපි හිතනවා සීලයෙන් පිරිසිදු වුණාම කවුරු හරි ලොකු බලවේගයක් ඇවිල්ලා දැන් මාව මේ සීලයෙන් පිරිසිදු කරලා තියෙන්නේ. ඒකින්ද මට මේක කරන්න දෙනවා කියලා. නෑ නෑ. මේ බලන්න ආයෙ ගොඩක් දේවල් මම මේ ගැන කියන්නේ මේ වෙලාවේ. නමුත් සීලයෙන් පිරිසිදු වෙනවා කියලා කියන්නේ අපි අමාරුවෙන් සීල් රැකගොත්. මූලිකව අමාරුවෙන් අමාරුවෙන් ලොකු වේදනා සහිතව දුක් වේදනා සීල් රකින්න ගියාම හරියට දුක් වේදනා. මොකද අර පහසු ජීවිතය ගෙවන්න බෑනේ. ඒකින්ද අපි කපටිකමට සීල් රකින්නේ නේද? ඔන්න ඒ ඕන දෙයක් උන දෙයින් කියලා කෙලස් පාවිච්චි කරන්න ඕන හින්දා. එතකොට අපි සීලය ආරක්ෂා කරොත් අපේ පින්නත්නි අපි යම්කිසි දවසක් මොකද වෙන්නේ? ටික දවසකින් කරන්න ඕනේ නෑ කෙරෙන මට්ටමට එනවා. ඒක අපේ හිතේ හැටි. ටික දවසකින්ම මොකද වෙන්නේ? කඩන්න හදනකොට ලොකු ප්‍රතිරෝධයක් එනවා කොහෙන්ද? තමන්ගේ මානසිකාරයෙන් වෙන කොහෙන්වත් නෙවෙයි. කැඩෙන්න යනකොට වෙනදා නිකම්ම කැඩිච්ච සීලය දැන් තමන්ගේම මනස තමන්ටම විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. නෑ මේක කඩන්න දෙන්නේ නෑ, කඩන්න දෙන්නේ නෑ කියලා. අපේම හිත අපිවම අනිත් පැත්ත හරවනවා. ආන් ඒ වැනි තත්යකටපත් වුනහම සීලයෙන් පිරිසිදු වුණා කියලා කියනවා. සීලයෙන් හින්දා හිතට අකුසලයන් එන එක නවතිනවා. දැන් සීලයයි හේතුනේ. ආන් ඒ විදිහට අපි සාකච්ඡා කරා. දැන් ඔක්කොම කියන්න නෙවෙයි චිත්ත විසුද්ධිය. මේ සතර කමඨහන ආදී වඩලා හිත හිත ඇතුළට කෙලෙස් ධර්මයන් එන්නේ නැති වෙන්න හිර කරගන්නවා විස්කම්බන ප්‍රහාණයකින්. ඊළඟට දිට්ඨි විසුද්ධිය. අම්මාය තාත්තාය සහෝදරයාය ආදී වශයෙන් එක එක්කෙනා ගැන අපිට පුද්ගලවාදයෙන් ආපු කෙලෙස් ධර්මයන් එන්නේ නැති වෙනවා. මොකද හිත ඒක කඩලා දානවා. මේක නාම රූප පරම්පරාවක්. නාම රූප પરම්පරාවක් ඇති වෙලා ඇති වෙවි නැති වෙවි තියෙන නාම රූප පේලියක් කියලා හිත කඩලා දාන හින්දා අර අම්මා තාත්තා කියන හැඟීම අර පුද්ගලවාදයෙන් තියෙන ඒවා අයින් වෙනවා. ආන් එහෙම කරගත්ත හිතක් සාමාන්‍යයෙන් අපි මොකක් හරි දෙයකට යදෙව්වොත් ඒකේ රැඳිලා ඉන්නවා. හරිද? සතෙක් හිලා කරගත්තා වගේ. හරිද? අලියෙක්ගෙන් වැඩක් ගන්න නම් අලියව හිලා කරගන්න ඕනේ. නේද? හිලා කරගත්තට පස්සේ ෂෝක් එකට වැඩ ගන්න පුළුවන්. හැබැයි ඊට ඉස්සෙල්ලා කොහොමද? නේද? හ්ම් ඊට ඉස්සෙල්ලා හරියන්නේම නැහැ. ඒ වගේ මේ හිත හීලා කරගත්තා නාම රූප પરම්පරාව යෙදෙන්න. අන්න දැන් ධම්මානුපස්සීව වාසය කරන්න පුළුවන්. එතකොට එහි ලක්ෂණ පින්නන්නේ තනියම තේරුම් ගන්න බෑ. මේ ලක්ෂණ තේරුම් ගැනීම සඳහා සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන දේවල් එක්ක තමන් මේ කරන වැඩේ තේරුම් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ සංචේතනාවක් මේ කතා කරන්න හදන එක දනී කියලා කිව්වනේ. නේද? දනීද? ඉතින් ඒක ඒකද ඒකද ගැන අපි දන්න තරම පොඩ්ඩක් බලමුද? ගින්දරක් එනකොට නම් මහා භයානක දෙයක් එනවාය කියලා අපිට අදහසක් ආවා. ඒ වගේ මනෝ සංචේතනාව ගැන දැනගත යුතු කෙනෙකුට ආයුතු දන්න කෙනෙක් තුල මනෝ සංචේතනාව හඳුනගන්න විදිහ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි හිතමුකෝ අසත්පුරුෂ මිනිසෙක් ඉන්නවා කියලා. යම්කිසි කෙනෙක් මේ මිනිස්සයා අසත්පුරුෂය කියලා දන්නේ නැහැ. එයා හිතාගෙන ඉන්නේ සත්පුරුෂයෙක් කියලා. ඉතින් එයාගේ නමත් දන්නවා. ගමත් දන්නවා. ඉන්න තැනුත් දන්නවා. කරන දේවලුත් යම් ප්‍රමාණයකට දන්නවා. හැබැයි මේ අසත්පුරුෂය කියලා දන්නේ නැහැ. එතකොට භාගයක් භාගයක් දන්න හරියට දන්න දේවල් වගේක් තියෙනවා නේද? නම් ගම් ඒවා එක්කම දන්නවා. නමුත් අසත්පුරුෂය කියලා දන්නේ නැත්නම් එයා ඒ පුරුෂයාගේ පැත්තට ඇලීමක් ඇති වෙනවද නැද්ද? සතුටු වීමක් ඇති වෙනවද නැද්ද? එහෙනම් නොදන්නාකම හින්දා මහ විකාරයක් වෙනවා නේද? නොදන්නාකම අපිව සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවනවා. නිවැරදි සිතුවිලි එන්නේ දන්න අයට විතරයි. කාගේ හරි අපි ජනප්‍රිය පුද්ගලයෙක්ගේ නමක් කිව්වොත් එක එක්කෙනාට එක එක්කෙනාට ඇති වෙන්නේ එක එක සිතුවිලි. ඒ ඒ දන්න හැටියට තමයි සිතුවිලි ඇති වෙන්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට යමක් ගැන හැඟීම් එන්නේ දන්න විදිහ හැටියට තමයි කියලා. බලන්න දැන් අපි මනෝ සංචේතනාව ගැන මොනවද හිතෙන්නේ කියලා. මේ දරුවෙකුට තියෙන දැඩි ආදරයක් පොඩ්ඩක් මතක කරගන්න. මොනවද ඒ ගැන දන්නේ? ගොඩාක් ආදරය කරන කෙනෙකුට මම මං කාට හරි ගොඩාක් ආදරේ. හුඟක් ආදරේ කරපු කාලයක් මතක් කරන ගොඩාක් ලොකු ආදරයක් හිතේක තිබ්බ කාලයක් මතක් කරන පොඩ්ඩක්. ඒ ආදරේ මතක් වෙන මොකද කියන්නේ? මොනවද මතක් වෙන්නේ මොනවද හිතෙන්නේ? හා එහෙම සුන්දර කාලයක් අපේ. නේද? <laughs> ඈ ඒකේ ඒකෙන් ලැබුණු සතුට අනේ වාසනාවන් නේද? එහෙම සිතුවිලි නේද? එහෙම සිතුවිලි තමයි එන්නේ. ඒ තමයි දන්න හැටි. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඕක ගැන ඇති වෙන්න ඕන හැඟීම එහෙම එකක් නෙවෙයි කියලා. ගිනි අඟුරු වලකට ඇදගෙන යන්න කවුරු හරි කෙනෙක් මාව ඇවිල්ලා ඈත පේන ගිනි අඟුරු වලක් තියෙනවා. අන්නේ ගිනි අඟුරු ගිනි අඟුරු වලට මාව ඇදගෙන යන්න මගේ මේ බාහුවෙන් අල්ලලා මට වැඩිය ශක්තිමත් පුරුෂයෙක් මාව ඇදගෙන යනවා. මං අහන කොහෙද අදන් යන්නේ? අන්නර ගිනි අඟුරු වලට ඔහෙව දාන්නයි අර යන්නේ. <laughs> ආන්ගේ වෙලාවට මට මොන වගේ අදහසක් එයිද? මහා බයක් දැනෙනවා. මහා එළඹ අනාගතයේ එළඹෙන්න තියෙන දුක් ගැන අරකට වැටිලා පිච්චි පිච්චි තැම්බි තැම්බි පතුරු ගැල ගැලවි ඒක තුල ඉඳ ගියාම පිච්චෙන හැටි දැවෙන හැටි මතක් වෙලා මේ අරගෙන යන මනුස්ස මේ අවස්ථාව ගැන දැඩි බයක් ඇති වෙනවා. ආන් ඒ වගේ හැඟීමක් ඇති වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනෝ සංචේතනාව ගැන. හරිද? Tamanට අන් අය ගැන ආදරයක් උපදිනකොට, යමක් කන් නැතුව ඉන්න බැරි තරම් තණ්හාවක් උපදිනකොට, යමක් බලන්න නැතුව ඉන්න බැරි තරම් අතුලාන්ත උපදින චේතනාවක් උපදිනකොට මට මේක බලන්න නැතුව ඉන්න බෑ. යමක් අහන්න නැතුව ඉන්න බැරි තරම් යම් කිසි අතුලාන්ත පීඩනයක් උපදිනකොට යමක් විඳින්න නැතුව ඉන්න බැරි තරම් නාසයෙන් දිවෙන් හෝ ශරීරයෙන් මට නම් මේක විඳින්න නැතුව මේ ජීවිතේ ඉන්න බෑ කියලා යම්කිසි අදහසක් ඇති වෙනකොට අපේ පින්වත්නි අන්න එතකොට අපිම ඒක හඳුනා ගන්න ඕනේ ඒක දැනගන්න ඕනේ දැනෙන්න ඕනේ කියන එකයි මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරපුවාම මොකද දන්නවද හැඟීම කියන එක මයින්ඩ් පුළුවන්ද මේ ඇත්තනම් කියන මම ලොකු පුතාට මෙච්චරයි ආදරේ පොඩි පුතාට මෙච්චරයි ආදරේ කී කිය මැනලා කියනවා නේද කොච්චරද කියලා ඇහුවොත් මොකද කරන්නේ? පොඩි එවුන් නම් අත් දෙක දිගහැරලා පෙන්නනවා මේ මෙච්චරක් කියලා. නේද? ඒ වගේ අපේ තුල ඇති වෙන තරහේ ප්‍රමාණය, ඊර්ෂ්‍යාවේ ප්‍රමාණය ඒවා මැනලා පෙන්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේත් කළේ අපේ ඇති වෙන කුසල හැඟීම වර්ධනය කරන්න ලෑස්ති කරපු එකයි. කොච්චර වර්ධනය වෙලාද කියලා මිම්මකින් මැනගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒකින්ද උදාහරණයකින් තමයි මේවා දේශනා කරන්නේ. ගිනි අඟුරු වලකට දාන්න යන කෙනෙකුට ඇති වෙන හැඟීම පින්නන්නේ අන්න ඒ වගේ වෙලාවක ඇති වෙන හැඟීමක් වගේ හැඟීමක් ඇති වෙන්න ඕනේ මෙන්න මේ සංස්කාරයන් පිළිබඳ මේ චේතනාවල් පිළිබඳ හරිද මට මේ දේ අහන්න නැතුව ඉන්න බෑ මට මේ දේ බලන්න නැතුව ඉන්න බෑ මට මේ දේ විඳින්න නැතුව ඉන්න බෑ කියලා පින්නන්නේ අපි හරියට ලත වෙනවා ඒවා උපදවා ගන්න උත්සාහ කරනවා මං අහනවා අඩුම තරමින් ඒක භයානක දෙයක් කියලාවත් ආවද නේද ආවද කියලා බලා ගන්න අඩුම තරමින් භයානක දෙයක්වත් කියලා මං ආයෙ කියනවා අසත්පුරුෂ පුද්ගලයා දැක අසත්පුරුෂයි කියලා දන්නේ නැත්නම් සත්පුරුසයි කියලා නම් දන්නේ සතුටක් උපදිනවා නේද? ඒ වගේ නොදන්නාකම හින්දා නොදන්නාකම හින්දා මනෝ සංචේතනාව කියන්නේ මොකද්ද කියලා නොදන්නාකම හින්දා පින්වත්නි අපි මේ සසරේ යන්න හේතු වෙනවා. පාර එනකොට හරකෙක් දකින්නවා. මම අහන මේ අත්තන්ගෙන් මේ හරකා කිසියම්ම කිසි කාලයක මිනිස්සෙක් වෙලා ඉඳලා නැතුව ඇද්ද? අප්පෝ ඉඳලා ඇති නේද? කිසියම්ම කිසි කාලකදී මේ හරකා මිනිස්සෙක් වෙලා ඉන්න වෙලාවක බණ අහන්න නැතුව ඇද්ද දන්නේ නැහැ. හැම කෙනෙක්ම අම්මෙක් තාත්තෙක් වෙලා ඉපදිලා තියෙනවා කියලා කියනවනම් නේද? එහෙනම් මෙයා වුණ තරම් බුදුවරු පහළ වෙච්ච කාලවල වල බණ අහලත් ඇති. එතකොට එහෙනම් ඔන්න මතක තියාගන්න ඕන එකක් කියන්න හදන්නේ නේද? මිනිස්සෙකුත් වෙලා ඉඳලා බණත් අහලා දැන් මොකද වෙලා තියෙන්නේ? ආයෙ කියන්නේ මිනිස්සේ <laughs> මිනිස්සෙකුත් වෙලා ඉඳලා ධර්මය ශ්‍රවණය කරපු කෙනෙක් අන්න <laughs> හරකෙක් වෙලා. මොකද ඒ අනුව තමන්ගේ సంతానගත වැඩපිළිවෙල සකස් කරේ නෑ. හඳුනාගත්තේ නෑ තමන්ගේ අතුලාන්තය හඳුනාගත්තේ නෑ. හරිද? හරකෙක් වුණාම හරි සැපයි. මොකද උයන්න ඕනෙත් නැහැ නේද? උයන්න ඕනෙත් නැහැ, බෙදන්න ඕනෙත් නැහැ. නේද? මොකුත් ඕනේ නැහැ. බොහොම හොඳයි නේද? ඉතින් හරි හොඳයිනේ කතකේ. ප්‍රශ්නත් නැහැ, මගුල් ගෙවල් වල යන්නත් නැහැ, මල ගෙවල් වල යන්නත් නැහැ. ඔහේ බිම් බලාගෙන තනකොළ කකා ඉඳලා තියෙන්නේ. නේද? හැබැයි කතා කරන්න පුළුවන් එක වචනයයි. මුළු ජීවිත කාලෙම කතා කරන්න පුළුවන් එක වචනයයි. නේද? පුළුවන් තරම් අඩන්තේට්ටා. හදිසියේවත් වලිගෙහිම කොට වෙලා තිබුණා නම් මැස්සෙක්වත් එලව ගන්න දෙයක් නැහැ. කොහොම දුකක් ඇද්ද කියන්නේ බලන්න. නේද? වලිගේ කොට වෙලාම ඉපදෙන අය ඉන්නවා. ඊළඟට ඉපදිච්ච ගමන් කවුරු හරි අල්ලලා බැඳ ගන්නවා. කනුව වටේ තමයි හැමදාම. වැඩි දවසෙන් දවස් දෙකක් තුනක්වත් නිදැල්ල ඉන්න දෙන්නේ නැහැ. එදා ඉඳලා අනන්ත අප්‍රමාණ දුක් දෙනවා. අනිත් අයට ඕන හැටියට ජීවත් වෙන්න වෙලා තියෙනවා. බෙල්ල පාත් කරගෙන තමයි ඉඳලා තින්නේ. අවුවට වේලෙනවා. වැස්සට තෙමෙනවා. නේද? එක එක Tamanට අවශ්‍යකන අඩුම ගාණ ඉස එකක් කුමක්, බඩ එකක් කුමක්, කොන්ද එකක් කුමක්, කකුල එකක් කුමක් ඔය සතුන්ට නැතුව ඇද්ද? අපිට වඩා වැඩි වැඩි ප්‍රමාණයකට තියෙනවා. නමුත් මොනුත් කියාගන්න කතා කරගන්න මොකුත් නැහැ. හරියට සංවේදීව මෙනෙහි කරොත් පින්නත් නේ. මිනිස්සු අරගෙන ගිහලා මොකද කරන්නේ? කරත්තේ බැඳ ගන්නවා. අපිත් මැරතන් එහෙම දුවන ළමයි දැකලා තියෙනවා. මොකද වෙන්නේ? සෙමවැක් කරනවා යාළුවට. නේද? දුවනකොට. මේ සතාටත් ඇදගෙන යනකොට මොකද වෙන්නේ? සෙමවැක් කරනවා. නවතින්න පුළුවන්ද? නැවතුණොත් පිටිපස්සෙන් නේද මේ කකුල් නලියනවා ඇති කකුල් වෙවුලනවා ඇති නේද රිදෙනවා ඇති ඔක්කොම මස් පිළි නමුත් පිටිපස්සෙන් ඊට වැඩිය රිදීමක් ඇති වෙන හින්දා දුවන්න ඕනේ නේද ඒ දුව ගන්න බැරි නම් මොකද කරන්නේ වලිගය අල්ලලා කරකවනවා නේද ඊළඟ කුඹුරු වලට දාලා එකට දිගේලි කරලා බැඳලා පිටිපස්සෙන් කෙවිටි පාරවල් දිදී නේද? හානවා. එහෙම දිවට රෑටවක්වත් නිදාස නර කරත්තේ බැඳගෙන බඩු ඇදගෙන ඇදගෙන ගිහලා කොහේ හරි තැනක කරත්තේ නැවතු නහය උඩට කරලා බඳිනවා. නේද? නාස් කැපිලා තියෙනවා. දැකලා තියෙනවද? අධික වේදනාව වෙනවා හැම තිරසන් සතෙක්ම ඊට වැඩිය බලවන්ත සතා හින්දා පුදුමාකාර පීඩනයකට පුදුමාකාර දුක් සහිත අපාය කියන්නේ එකයි. නේද? තිරසන් අපාය, පේන්නම තියෙන අපාය. මේ අපායට යන්න හේතු වෙන්නේ මගේ සතින් සිද්ධ වෙන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප ආදී දේවල්. මේවාට හේතු වෙන්නේ මනෝ සංචේතනාවද නැද්ද? නේද? මේවට හේතු වෙන්නේ මනෝ සංචේතනාව. ප්‍රාණඝාත කරනවා දරුවෝ හින්දා. ගෙදෙට්ට පත්ත ආයනකොට වැඩියෙන්ම මරන්නේ මගේ ආරක්ෂාවටද දරුවන්ගේ ආරක්ෂාවටද? හොරකම් කරනවා දරුවෝ හින්දා. ඒ කියන්නේ උපාදාන සහිත දේවල් හින්දා හොරකම් කරනවා මිනිස්සු. නේද මේවා අපේ දේවල්, මගේ දේවල්, මගේ දරුවන්ට මේවා තියෙන්න ඕනේ කියලා. නේද දන්නවනේ. පරම්පරා ගණන් වල හොරකම් කරලා වෙනම තිල් තියන්න ලෑස්ති කරගන්නවා. දරුවන්ට මුණු පුරන්න අපේ પરම්පරාවටම මේක ඒකේ සීමාවක් නැහැ. රජේ භාණ්ඩාගාරයෙන් හොරකම් කරන වෙලාවට. රජේ භාණ්ඩාගාරය කියන්නේ මොකද්ද? හිතාම පිරිසිදුව. බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේ පහදම් කරලා ඒ වයින් රටට ලැබෙන ආදායමකින් එකතු වෙන කොටසුත් අර රජේ භාණ්ඩාගාරේ තියෙනවද නැද්ද? සමහරට මැද පෙරගෙදර රටවල් වලින් නම්මලා. සමහරට බාහුවලය යොදලා හරියම්බ කරන ගොවියෝ නේද? සමහරට පූජ්‍ය පක්ෂය අයපවා. මේකට සම්මාදම් වෙනවා භාණ්ඩාගාරයට. ඒක භාණ්ඩාගාර කියන්නේ එකක්. ඒකෙන් ගන්න පඩියට හරියට වැඩ කරේ නැත්තම් මොකද වෙන්නේ? හරි ලොකු හොරකමක් ඒක. හරි රජයත් එක්ක ගන්න පඩියටවත් වැඩ කරේ නැත්තම් ඒක ලොකු හොරකමක් වෙන එකේ. රජයෙන් හොරකම් කරොත් එහෙම මහ පරිමාණ වශයෙන්. ඒ හින්දා කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. දැඩි දඬුවම් පසු ඈත නේද? එහෙනම් කවුරුත් දඬුවම් දෙන්න දෙයක්වත් නැහැ, කලබල වෙන්න දෙයක්වත් නැහැ. පුළුවන් නම් ඒක නවත්තන්න ඕනේ. මොකද අසීමිත දුක්ඛන්දරාවක් තමයි අර එකතු කරගන්නේ. අසීමිත දුක්ඛන්දරාවක් එකතු කරගන්න පින්නත්. ඒක හින්දා අපි ඇත්තටම අන් අය වෙනුවෙන් කරුණාවෙන් සලකන්න මොකද බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු දෙමේ ඔක්කොම කරයි කරන්නේ මෙන්න මේ මනෝ සංචේතනාව හේතුවෙන්. මනෝ සංචේතනාව වයි ඊළඟ භවය පුඤ්ඤාභී අපුඤ්ඤාභී ආනෙන්ජාභී සංස්කාරය තමයි සංස්කාරපච්චය විඥානං ඊළඟ භවය සකස් කරන්නේ ඊළඟ භවය සකස් කරන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මහා දිග වැඩක් නේ. පින්වත්නි බලන්න මගේ තුල හටගන්න විඥානය විඥාන කියන්නේ සිත පහළ වෙන සිත මේ වෙලාවේ පහළ වෙනවා මං කිව්වා දැන් ඉස්සෙල්ලා වගේම ඔන්න මං දේශපාලඥයෙක්ගේ නමක් කියනවා බය වෙන්න එපා කියන්නේ අර කාගෙන් කිව්වා කියලා හිතන්නකො කිව්වොත් එහෙම මොකද වෙන්නේ ඒ තැනැත්තා හෝ තැනැත්තිය ගැන මගේ අතීතයේ පහළ වෙලා ඇති වෙලා නැති වෙලා ගිය චේතනාවල් වගේක් තියෙනවා හොඳයි හෝ නරකයි හෝ කියලා මං දැනගත්ත ඒවා වගේක් තියෙනවා ආන්ගේ ඔක්කොම හේතු වෙලා එකතු වෙලා මේ වෙලාවේ පහළ වෙන සිත හට ගන්නවද නැද්ද? මම මේ අතන්ට ඊයේ හෝ පෙරේදා හරි අපූර්ව උදාහරණයකින් අපි මේක පැහැදිලි කරගත්තා. මගේ හිත කියන්නේ හරියට නිකන් කිරිතේ කෝපයක් වගේ. කිරිතේ කෝපයක් වගේ නෙවෙයි ඒ කිරිතේ එකේ රස වගේ. හරි? රස වගේ මගේ හිත. චෛතසිකයන් කියලා කියන්නේ මිශ්‍ර වෙන දේවල් කියලා කියන්නේ හරියට නිකන් ඒකට එකතු වෙච්ච කිරි ප්‍රමාණය, වතුර ප්‍රමාණය, සීනි ප්‍රමාණය වගේ. දැන් මිශ්‍ර වෙන හැටියට තමයි රස හැදෙන්නේ නේද? මිශ්‍ර වෙන හැටියට තමයි රස හැදෙන්නේ. මට වැඩියෙන් සීනි රහයි නම් තේකේ මේකට වෙන මොන හරි දෙයක් එකතු කරා නම් මොකද වෙන්නේ? කහට වැඩි කරා නම් කහට රහ වෙනවා. කහට රහ වෙනවා කියන්නේ සීනි නෑම කියන එකද? කහට කහට රහ වෙනවා කියන්නේ සීනි තියෙනවා කියන එක. නමුත් ඒක ප්‍රකට නෑ. ඒ වගේ අපේ හිතේ අපිට මේ පහළ වෙන හිතට එකතු වෙන චෛතසිකයන් අනුව තමයි ඒ හිතේ අරමුණ හැදෙන්නේ. ඒ අරමුණම ගත්ත චෛතසිකයන් කියලා කියන්නේ ඒකයි. ඒ වගේ මේ විඥානය සකස් වෙන්නේ අපේ අතීත මනෝ සංචේතනවන් අනුවද නැද්ද? අන්න ඒ පටිච්ච සමුප්පන්න ස්වභාවය. මගේ හිතේ මේ දැන් තරහක් උපදිනවා නම් පින්වත්නි හේතු අතීත හේතු වර්තමාන හේතු කියන දෙකම මිශ්‍ර වෙලා හේතු වෙලාද නැද්ද? ඇයි? අනුසය වශයෙන් තියෙන එක වර්තමානයේ තියෙන එකක්. ඒ කියන්නේ මොකද්ද? ඨකරමක තියෙන සද්ද ඇහෙන ස්වභාවය. ඨකරමකට අපි කියන සද්ද ඇහෙන ස්වභාවය තියෙනවා කියලා. හරිද? හැබැයි සද්ද නැහැ. වතුර වැටුණොත් සද්ද ඇහෙන ස්වභාවය තියෙනවා. ආන් ඒ වගේ තමයි අනුසය කියන ස්වභාවය මගේ මේ సంతානගතව, ඒ කියන්නේ సంతානයේ සැකසීම තුල, ඨකරමේ සැකසීම තුල තියෙනවා වතුර වැටුණොත් සද්ද ඇහෙන ස්වභාවය. අතීත හේතුන් එකතු වෙලා මේ මොහොතේ මේ තියෙන පංච උපාදානස්කන්ධයේ සැකසීම තුල තරහ යන ස්වභාවය වර්තමානයේ තිබුණා. ආන් ඒ ස්වභාවය තියෙන හින්දාම ඒ ස්වභාවයත් එක්කම මිශ්‍ර වෙලා මේ මොහොතේ මට තරහ කියන එක හැදුන කෙනෙක්ගේ නමක් කියනවා මට. නමක් කියනකොටම තරහ කියන එක හැදුනා. හරිද? තරහ කියන එක මේ මොහොතේ හැදෙනකොට අර අනුසය තිබුණ නැත්නම් හැදෙන්නේ නැහැ. එහෙනම් අනුසය මේ මේකටම හේතු වෙලා තියෙනවා. හරිද? එහෙනම් තරහ කියන එක හැදුනා. මේ තරහ කියන එකත් එක්ක ඇති වුණේ මොකද්ද? මේ පහළ වෙච්ච සිත තරහ සහිත සිතක්. මේ සිතේ පහළවීමට මේ විඥානයේ පහළවීමට දැන් ගින්දර දකිනකොටම ගින්දර දැකීම සහ හඳුනා ගැනීම මනසෙන් මනෝවිඤ්ඤාණයක පහළවීමක් තියනවද නැද්ද? චක්කු විඤ්ඤාණයක පහළවීමකුත් පෙරියකුත් තියෙනවා මනෝවිඤ්ඤාණ පෙරියකුත් තියෙනවා. ගින්දර කියන එක හඳුනාගන්න. ඒ මනෝවිඤ්ඤාණය හට ගැනීමේම මං කියව වචන මාත්‍රයක්වත් නැහැ කියලා භයානක දෙයක් කියලා. මං කියව වචන මාත්‍රයක්වත් නැහැ කියලා හේතු සහගතයි කියලා. නමුත් ඒ විඤ්ඤාණයෙම ඒ කොටසේ අඩංගු වීමක්, ගැබ් වීමක්, එකතු වෙලාම හැදීමක් තියෙනවද නැද්ද? අම්මා කියනකොට උන දැන් අම්මා මතක් වුණා. අතීතයේ ඇහෙන් දැක්ක කනෙන් අහපු නේද ස්පර්ශ කරපු ඒ සියලු දේ එකතු වෙලා නෙවෙයිද අම්මව අරමුණු කරපු විඥාණය තුලම අර ගැබ් වීම තියනවද නැද්ද චෛතසික වශයෙන් අර බලන්න ඒක හට ගැනීමට එහෙනම් මේ මොහොතේ පටිච්චසමුප්පන්නවම මේ හට ගන්න හිතට මේ විඥාණය හට ගැනීමට මනෝ සංචේතනාව හේතු වෙලාද නැද්ද? අනිත් එක තමයි මේ විඥානයේ හට ගැනීමට ගෝචර වෙච්ච මනස මගේ අතීත කර්මයක්. හරිද? එහෙනම් අතීත දේවල් හේතු වෙලා. එහෙනම් මේ විඥානය හට ගැනීමට මේ නාම රූප પરම්පරාව හේතු වුණා. නේද? අතීත නාම රූප પરම්පරාව හේතු වුණා. ඒ වගේම මේ විඥානය නේද අපි ඊට පස්සේ මේ වාර ගාන කතා කරනකොට විඥානයේ නාම රූප પરම්පරාවට හේතු වෙන හැටි අනිත් පැත්තට ප්‍රත්‍ය වෙන හැටි සාකච්ඡා කරමු. නමුත් මෙතනදී මම තේරුම් ගන්න ඕනේ මේ පටිච්ච සමුප්පන්න ගතිය. හරිද? මේ මේ මොහොතේම මේ මොහොතේ සිද්ධ වෙන දෙයක් වෙනවා. මේ මොහොතේම අපි ඒක දැන් පටිසන්ධි විඥාණයට දාලායි කතා කරේ. නේද? ඒ කියන්නේ පුණ්‍යාභි අපින්නාභි ආනෙන්ජාභි සංස්කාරයන් හේතු වෙනවා ඊළඟ ප්‍රතිසන්දියට කියලා. හරි. ඒක විතරක් නෙවෙයි මේ මොහොත ගත්තොත් මේ මොහොතේ පහළ වෙන විඥාණයට අතීත මනෝ සංචේතන ආහාරයක් වෙනවද නැද්ද? ආහාරයක් වෙනවා. අන්න ඒ වැඩපිළිවෙලේ එක කඩවීමක් තමයි චුතිය සහ ප්‍රතිසන්දිය කියලා කියන්නේ. මේ සිත්පේලිය කවදාකවත් පරිනිර්වාණ මොහොත දක්වාම ඉවර වෙන්නේ නැහැ. නින්දෙදි, ගැඹුරු නින්දෙදි, භාවනාවේදී භවාංග වුණාමත් මේ සිත්පේලිය තියෙනවා. ඒ විතරක් නෙවෙයි මනසක් නැතුව කුසක බැහැගත්තාම නේද? ඒ සිත්පේලිය භවාංග වශයෙන් නැවත නැවත හට ගන්නවා. මේ සිත්පේලියේ කඩා වැටීමක් නැහැ. කවදා වෙනකන්ද පින්නම් පාන මොහොත දක්වා. එහෙනම් එක ශරීරයක ඒ ශරීරය ආශ්‍රය කරගෙන යම් තැනක පහළ වෙන අන්තිම සිත පහළ වෙනකොට ඒකට කියනවා චුතිය කියලා. චුතිසිත කියලා. ඒ වෙනුවට වෙනත් තැනක පහළ වෙන එකක් මේකේ මෙතනින් මෙහෙම ගිහිල්ලා හැම නෙමෙයි. හරිද? හිහිලා නෙවෙයි. ඒක මේ සාති භික්ෂුවට මොකද කිව්වේ? මේ සාති භික්ෂුව මොකද්ද අරගෙන ආපු මතේ බුදුරජාන් වහන්සේ ඉදිරියට? භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා. භවයෙන් භවයට යන විඥාන දුක් විඳින, සැප විඳින, විපාක ලබන එකම විඥානය යනවා මෙහෙම ඉර වගේ කියලා. බුදුරජාන් වහන්සේ බොහෝ නිඳා කළා. බොහෝ නිඳා කළා තණ්හා සංකේ මහා තණ්හා සංකේ සූත්‍රය දේශනා කරේ එතෙන්දී. ඒකද කියන්නේ මේ විඥානය පටිච්චසම්පන්නයි කියන එක. හරිද? එතකොට මේ මේ ෂණයේදී නැවත නැවත හට ගන්නවා. ඒ හට ගැනීමට හේතු වෙනවා අතීත දේවල්. හරිද? එතකොට ප්‍රතිසන්දිය ත්‍ෘතිය සිද්ධ වුණාද ඒ වෙනුවට වෙනත් පොහොරක නැවත විඥානේ හට ගැනීම සිද්ධ වෙනවා. නමුත් ඒ වෙලාවේ එතන ඒ ඒ අන්තිම විඥානය නැත්නම් ආසන්න වශයෙන් තියෙන විඥානය හටගන්න හේතු වුණ යම්කිසි පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනින්ජාභි සංස්කාරයක් තිබුණාද ඒ ඔක්කොගේම එකතුවකිනුයි එතන අන්තිම එක හටගන්නේ. හරි මේ බලන්න. කෙනෙක්ගේ නම කිව්ව ගමන් එයා ගැන අහලා තියෙන දේවල්, එයා ගැන දන්න දේවල් ඔක්කොගේම එකතුවකින් තමයි හටගන්නේ. ඒ වගේ කර්ම භවය උත්පත්ති භවය කියන දෙකට හේතු වෙන්නේ මෙන්න මේ තියෙන පුණ්‍යාභි අපුණ්‍යාභි ආනෙන්ජාභි සංස්කාරයන්. ඉතින් ඒක හින්දා පින්නත් නේ මේක තමයි මාව තිරසංගත කරන්නේ. මේ මොහොතේ මේ ඇති වෙන මේ දරුණු තණ්හාව තමයි මේ වෙලාවේ. මේ වෙලාවේ මට ඉඳ බැයි නම්. රූපයක් දකින්න නැතුව, සද්දයක් අහන්න නැතුව, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ලබන්න නැතුව බෑ, නැතුව බෑ, නැතුව බෑ කියලා යම් කිසි කෙනෙක් කොතනකද හරි කියනවනම්. මට මගේ නිවස නැතුව බෑ. අන්න එතන ඊළඟ භවය හදන විස බීජ තියෙනවා. හරිද? ඒක අපිට පළවෙනියෙන් ඒක දැනෙන්න ඕනේ. පළවෙනියෙන් ඒක දැනෙන්න ඕනේ. ඒක විතරක් නෙවෙයි දැනෙන්න ඕන. අර ධාරාව දිහාවට අර ගැලීම දිහාවට අපි ඉන්නකොට අපිට පළවෙනියෙන් දැනෙන්නේ භයානක දේවල් වගේක් හැදෙනවා කියලා. ඊළඟට ඒකට හේතු හැදෙනවා. ඒ ඒවට ඒවට හේතු වෙන දේවල් අපේ තුලින්ම අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ඒක ගින්දර නිවන්න පුළුවන් වගේ මේක නැති කරන්න පුළුවන් කියන එක ධර්මයේ දන්න අයට පහළ වෙනවා වැටහෙනවා මේවා නැති කරන්න පුළුවන් කියලා. එහෙම නැති කරන්න පුළුවන් කියලා යමකට වැටහුණා නම් පින්නත් මේ තැනත්තාට මේ ජීවිතයේ ඉන්නකොට තරහ යනකොට මේ අහවලා හින්දා තමයි මට තරහෙන් මින්ද වෙලා තියෙන්නේ අහවලා හින්දා තමයි කේන්තියෙන් මින්ද වෙලා තියෙන්නේ අහවලා හින්දා තමයි මට දුක් විඳින්න වෙලා තියෙන්නේ කියන ඒවා ඉන්නේ මං හින්දාමයි මං තරහෙන් ඉන්නේ මං හින්දාමයි මං ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ මං හින්දාමයි මං දුක් විඳින්නේ ඇයි මේක මම සකස් කරේ නැති හින්දා මෙතනමයි දුක තියෙන්නේ කියලා තමන්ගේ සිත පැත්තට හැරෙන ගතිය එන්න පටන් ගන්නවා ඉතින් එයා නිදහස් වෙනවා අනිත් ඒ වගේ අනිත් ඒ වගේ නිදහස් වෙලා තමන්ගේ පැත්තට තමන්ගේ පැත්තට හැරෙනවා තමන්ගේ පැත්තට හැරිලා තමන්ව පිරිසිදු කරන්න ලෑස්ති වෙනවා හරිද? අන්න ඒ වගේ මහා මහා විපර්යාසයක් සිද්ධ වෙනවා මේ ධම්මානුපස්සීව වාසය කරන කෙනාට. එයාට හොඳට තේරෙනවා මේ ඔක්කොම දේවල් ටික තියෙන්නේ මෙතන මෙතන ගැලීමේ කියලා. නේද? වෙනත් ගැලීමුත් එහෙම තමයි. එතන ගලන ගැලීම වෙනත් තැන්වල ගලන ඒවා වෙනත් තැනක ඇති වෙන ආදරයක්, වෙනත් තැනක ඇති වෙන තරහක්, වෙනත් තැනක ඇති වෙන ඊර්ෂියාවක්, වෙනත් තැනක ඇති වෙන කුහකකමක් තිබ්බාවේ. මම මොකටද ඒක මෙහි ගත්තේ නේද? මම මෙහි ගත්තත් නෑ කියලා. පුළුවන් නම් ඒක අඩු කරන්න මම උත්සාහ කරනවා. අනුන්ගේ කුහකකම මම වේදනාවක් විදිහට ගත්තා කියලා ඒක කුහකකම වැඩි වෙනවද? නෑ. අනුන්ගේ කුහකකම් මං වේදනාවක් විදිහට ගත්තා කියලා ඒ කුහකකම් අඩු වෙනවද? එහෙනම් ඒකත් එක්ක මොකක්ද තියෙන ගණන්ද? මං මෙහි ගත්තා කියලාවත් මං ඒකෙන් දුක් විඳා කියලාවත් මං ඒකෙන් සැප විඳා කියලාවත් ඒකට අඩු වැඩි වීම වෙන්නේ නැත්තම් මේ මොකද්ද මං කරගෙන තියෙන්නේ? මේක ඇයි මං ගත්තේ? නේද? අන්න ඒ වගේ ඒක බැහැර කරන ගතියකට. ඒක නැති ඊළඟට තමන්ගේ අතුලාන්තයේ තියෙන මේ දේවල් නැති කරන දේ දන්නවනම් ඒකයි කිව්වේ ආහාරම් පජානාති එන මනෝ සංචේතනාව දන්නේද? මනෝ සංචේතනාවට හේතු වෙන දේ දන්නේද? එහි නැති කිරීම දන්නේද? නැති කරන මාර්ගය දන්නේද? අන්න එපමණකින් එතනත්තා සම්මාදිට්ඨිය වෙනවා අය කියලා. ඉතින් ධර්මයේ කොච්චර ප්‍රායෝගිකද බලන්න අපේ අපි අපිව අත්දකින්න. ඒකට ඉතින් සීල් නොරක් බෑ. ඉන්ද්‍රිය සංවරය නැතුව බෑ. අද මහන්සි වෙලා ඉන්ද්‍රිය සංවරය කරගන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය සංවර කරන හැම නිමේෂයකම මම මේ මගේ වැඩපිළිවෙල අත්දකින්නයි මම මේ දඟලන්නේ කියලා අදහසක් තියෙන්න ඕනේ. ඒක ඒකෙත් එක තර්ක කර කර ඉන්න දෙයක් නැහැ මොකක්වත්. සිල් රකින්න ඕනද නැද්ද කියලා තර්ක කර කර ඉන්න දෙයක්වත් නැහැ. භාවනා කරන්න ඕනද නැද්ද කියලා තර්ක කර කර ඉන්න දෙයක්වත් නැහැ. හරිද? මොකද තව මම මුකුත් කිව්වේ නැහැ. මනෝ සංචේතනාවේ තියෙන අනිත්‍ය ස්වභාවය ගැන අපි මුකුත් කතා කරේ නැහැ. අනාත්ම ස්වභාවය ගැන කතා කරේ නැහැ. දුක්ඛ ස්වභාවය ගැන කතා කරේ නැහැ. නේද? එතකොට මේ යන්තම් මේ මොකද්ද කියලා තේරුම් ගත්තේ නැහැ. නමුත් මෙතන තේරුම් ගන්න ඕනේ දෙයමයි. මට අයිති නැති වැඩ පිළිවෙලකට මාව අහුවෙලා ඉන්නවා. මට අයිති නැති අඩුම ගානේ ටිකවත් මට අයිති නැති යම්කිසි ගැලීමක් තමයි මගේ මේ ජීවිතය කියන්නේ. ඒක බාහිර අයගෙන් එන එක එක දේවල් හින්දා අතීතයෙන් එන එක එක දේවල් හින්දා එක එක පැතිවලට හරිලා යනවා හරියට හුලඟ යන කොලයක් වගේ හුලඟ යන කොලයක් වගේ මේ ටික තේරුම් නොගත් අපි මේ සංසාර ජීවිතය අනන්ත අප්‍රමාණ දුක් විඳින්මින් නැති දේවල් තියනවාය කියලා දැනි දැනි නැති දේවල් තියනවාය කියලා දැනි දැනි ඒ නැති දේවල් මෙරි මෙරි පෙර තියෙන දේවල් වලට තියනවා කියලා දැනි දේවල් වලට මහා සාධාරණයක් ඉෂ්ට කරගන්න කටයුතු කරමින් තමන්ගේ හිත පීඩාවටපත් කරගෙන සතර මහා දුක්ඛ ස්කන්ධයකට පත් වෙනවා. ඒ හින්දා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු කරලා මේ ජීවිතය සූපපත් කරගෙන සතර ජීවිතය සූපපත් කරගෙන මමත් සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න ඕනේ. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති